ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. රජී මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවස්ථරය අපේ හඳුනේ ගෞණීය ස්වාමින් වහන්සේ මම මෛත්‍රී භාවනාව කරන්න ගිය විට මා සුපත් වේවා මගේ ඥාතීන් සුපත් වේවා යනාදි වශයෙන් මා මම දිය මම එයත් දේ සුවපත් වේවායි කියන විට මට හැඟී යන්නේ මා සක්කාය දිට්ඨියම එල්බගෙන නේද යන විචිකිච්ඡාව පාදවේ. මේ සැකේ දුර්ලීමට උපදෙස් දෙන මෙන් ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මා කෙරෙහි අර කම්පා කෙරෙත්වා. ඇත්තටම අපි මේ කාටවත් ඒ මෛත්‍රී භාවනාවට උපදෙස් දීලා නැහැ. මේ දීලා තියෙන්නේ සතිය වැඩිම පිළිබඳව. ඒ නිසා කරුණා කරලා මේ දීලා තියෙන උපදෙස් වලට කරලා බලන්න. එතකොට ওই සැකේ නැත්තම් සැකේන දේවල් නොකර සිටීමෙන් ප්‍රශ්නයක් කරනවා. ප්‍රශ්නේ මගහරින්න පුළුවන්. ඒ නිසා මෙහෙට මේ ඉන්න ටිකේදී මේ වැඩමුළුවේ ඉන්න ටිකේදී ඒ දීලා තියෙන උපදේශ ටික පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න. ගෙදරින් ගෙන උපදේශ ක්‍රියාත්මකට ගත්තොත් එක්කෙනෙක්ගෙන් බෙහෙත් අරලා තව කෙනෙක්ගේ ප්‍රතිවාප අහන්න හදන එකක් වෙන්නේ. ඒ නිසා මේ ඊට තුන් සැරයක් විතර මම මතක් කරා. මෙහි ආපුවම දීපු තියෙන උපදේශ ටික ක්‍රියාත්මක කරන්නයි මේ සුදුරිදී අන්දලා සීලයක පිහිටවලා වෙනම තැනක නතර කරගෙන අරණ්‍යගත කරලා කරේ. ඉතින් ඒ ටික කරලා ඉවර වෙලා නම් ඔය ඔය ප්‍රශ්න අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ දීලා නැති උපදේශ අනුව අපි ඒකේ ගුණාගුණ විශේෂ කියන්න ගත්තොත් බොහෝ දෙනෙකුගේ කාලය අදාළ දෙයකට යෙදුවා වෙනවා. ඒ නිසා මම මේ ප්‍රශ්න කරුගෙන් ඉල්ලා සිටිනවා. කරුණාකර මෙහෙදෙන උපදේශ ක්‍රියාත්මක කළ බලන්න. එතකොට මේ සැකයක් එන්නත් බෑ. ඒකටත් උත්තරයක් තියෙනවා. අනිත් එක අපි සාකච්ඡා කරන්නේ පොදු මාතෘකාවක්. ඒකට ඒකට පුද්ගලික ප්‍රශ්නකුත් නෙවෙයි. ඒ නිසා මේ මූලික උපදේශ පන්තියට වුන් දෙන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. පතර ස්වාමින් වහන්සේ පරයක භාවනාව කිරීමේදී හුස්ම ගැනීම, හෙලීම සතියට අනුව සිදු කෙරේ. විනාඩි 5කින් පමණ යම් බාහිර ස්තිවිල්ලකින් බාධා පැමිණේ. නැවත වීර්යෙන් භාවනාවට ප්‍රවේශ වෙමි. අකණ්ඩව කිරීමට උපදෙස් දෙනසේක්වා. තිසරණ සරණයි. මේක සමහර විටක අඛණ්ඩ භාවයක් වෙන්න ඇති. නමුත් ආනපන අඛණ්ඩ භාවයක් නෙවෙයි සතිය අඛණ්ඩ භාවයයි අපි මෙතන බලන්නේ. ඒක නිසා මම දැනගන්න කැමති විනාඩි විනාඩියක් හරි දෙකක් හරි තුනක් හතරක් පහක් ආනාපාන සතියේ ඉන්නකොට මොකද්ද වැටෙන්නේ කියලා කියන්නේ. ඒක වැටෙන්නේ නැතුව මේ පිට යන දේවල් ගැන කතා කරනවා කියලා කියන්නේ වක්‍රෝර්තියෙන් පිට යන දේවල් වලට ආර්ධනා කරනවා. ඒ නිසා තමන් සතියට ආවඩ ආවඩනෝ නම් අනුග්‍රහ කරනවා නම් ඒ සතියට ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ පිළිබඳ මොකක් හරි විස්තරයක් මෙන්න මෙහෙමයි ආස්වාස කරනකොට මෙහෙමයි ප්‍රසවාස කරනකොට මෙහෙමයි කියලා විස්තර තියෙනවනම් ওই ප්‍රශ්නෙට ඍජු උත්තරයකුත් තියෙනවා දෙවෙනි එක තමයි එහෙන් පිට කිය බව දන්නවනම් ඒක ඇති දෝෂෙකුත් නැහැ ඒකේ සතිය අකණ්ඩ භාවයක් තියෙනවා නමුත් ඒක නෙවෙයි ඊයේ දවසෙත් අපි සාකච්ඡා කිරීමෙන් ඉස්මතු කරගත්තේ පත්‍රිකාවක් දීලා ඉස්මතු කරගත්තේ තමගේ මූල කර්මස්ථානයේ මුල් මුදුන්පත් වෙච්ච තැනකදී මුණට මුණ මුණ මුලිච්ච වෙච්ච තැනකදී ආපాతගත වෙච්ච තැනකදී එක වාක්‍යයක් හරි ඒ ආශ්වාස ප්‍රශ්වාස ගැන පොඩ්ඩක් කතා කරනවා නම් ඉන් ඉදිරියට හරි ලේසි කියලා දෙන්න. මේකේ කතා කරන්නේ වැරදිච්ච ගැනීම ගැන. ඉතින් ඒ කියන්නේ ආශාව තියෙන වැරද්ද ගැනයි. මුල් තැන දීලා තියෙන වැරද්දටයි, කෙලෙසටයි. ඒකකොට මෙහෙවන්න අමාරු. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා හිටිනවා. කැමැතිද මේ මුලින් ආනාපානත් එක්ක ගත කර විනාඩි දෙක තුන ඇතුළත කොහොමද මේ ආනාපානේ අද්දැක්කේ අත්විඳ කියලා අනේ එහෙමනම් අපිට සාකච්ඡාවට හොඳට ඕජාව තියෙනවා. කැමති නැද්ද ප්‍රශ්න කරු අපිට මේ මූලික තොරතුරු ටික ලබා දෙන්න? එහෙම නැත්නම් මම කියනවා යෙදීපු පත්‍රිකාව ආයතනයක් කියවන්න. ඒක එකයි කියන්නේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් අරගෙන මූල කර්මස්ථානය පිළිබඳ තොරතුරු දෙන්න පුළුවන් තරම්. ඊට පස්සේ එන දේවල් වලට ඒක අර ඕන තරම් උත්තර හොයද හැකි. ඒකට ගොළුයි නම්, ඒකට ලෝභයි නම්, ඒකට ලැජ්ජයි නම් બોලේ ඉතින් මම මොකද කරන්නේ? මම බොහෝ මුසුප් වෙලා බලනවා කවදද සත්‍ය කාරණාවට ඉදිරියපත් වෙන්නේ කියලා. ඉතින් එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමින් වහන්ස මම පරයන්කේ ආනාපාන සති භාවනාව කළෙමි. එය තරමක් සතිමත් වන බවත් මට වැටහිණි. එය මෙසේ සිදුවිනි. මුලින්ම ආශ්වාසයේ තරමක් ගොරෝසුවටත් සිසිල්වටත් දිගටත් දැනිනි. නමුත් මේ වෙලාවේ ප්‍රශ්වාසයේ ඊටා කෙටි බවක් සහ ඊටා මද පමණින් පමණක් දැනිනි. ටික වේලාවකදී ප්‍රශ්වාසයේ ආශ්වාසයේ මෙන්ම දිගු බවක් දැනිනි. ප්‍රශ්වාසයේ මැද හරියේ සිට කෙමෙන් සියුම් වටත් දිගටත් පැවතුණු බවක් දැනිනි. නැවත ටික වේලාවකින් ආශ්වාසයත් ප්‍රශ්වාසයත් එක සමාන මට්ටමකින් කෙටි බවක්ද දැනේ. ඉහත අත්දැකීම් අතරතුරදී වෙනත් සිතිවිලිද අවට ශබ්දයන්ද වරින් වර දැනිනි. සමහර වේලාවකදී වම් කකුලේ දන හිසේ වේදනාවක්ද දැනිනි. මම එය ඉවසාගෙනම සෑහෙන වේලාවක් ගත කෙලිමි. මුහුණේ මధుරේ කන බවක්ද දැනුණා. දැනුණත් මම එයට ප්‍රතිචාරණ දක්වා ඉරියව් වෙනස් නොකොට සිටීමේ මුහුණ කිචිකවන ස්වරූපයක් එවිට දැනිනි. විනාඩි 45ක් පමණ කාලයක් පරයන්කේ සිටීමට පුළුවන් විනි. භාවනාවේ ප්‍රගතියක් තිබේද වඩාත් සතිය පැවැත්වීමට කුමක් කළ යුතුද? උපහන්සේට දීර්ඝායුෂ පතමි. නෑ ඇත්තට මේ වගේ විනාඩි 45ක් විතර තියෙනවා නම් උත්කෘෂ්ටයි වැඩි. මොකද අඩු ගානේ තමන් ආනාපාන හිතේ යුතුවට පස්සේ මේ වගේ ආස්වාද ප්‍රසවාසයේ විස්තර ටිකක් කියන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ හිතට පුළුවන් ඕන මෙන්න බාධාවකට ක්‍රමසා විදි හොයන්න ඉතින් ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක තව සමීප වුණොත් තවතර හොයන්න තොරතුරු හොයන්න පටන් ගත්තොත් මේකට කියන්නේ සාදර වෙනවයි කියලා තව සාදර වුණොත් තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ ආනාපානයත් එක්ක ඇසුරු ලබන්න ලබන්න සමීප වෙන්න වෙන්න සාදර වෙන්න වෙන්න බාහිර බලපෑම් වලින් බාහිර අරමුණු වල තියෙන නපුරු බලපෑම අඩු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ආනාපානෙ පේන වෙලාවක මෙනෙහි කරමින් ඒකේ මේ දැකලා තියෙන විස්තර හොඳටම ප්‍රමාණවත් තව ගන්න පුළුවන්. අන්නේ තොරතුරු ලබන උකහා ගන්න සුළු විදියට භාවනා කරනවා නම් බාහිරින් දේවල් නැති වෙනවම නෙවෙයි. ඒව එකක් ඒ වගේ බල බින්දෙනවා. ඊට පස්සේ ඇවිල්ලා එක ගියාට පස්සේ ආයතරයක් ආනපණ්ඩ හිත දාලා අර වගේම අරමුණට නිමග්න වෙලා අරමුණේ රස ගන්න ක්‍රමයේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ බාහිර කරදර ආවට අපි හිත කරදර ගන්නෑ. ඒව ඇවිල්ලා ගිය ගමන් ආය ආනපණ්ඩ දානවා. එතකොට වෙන්නේ ආනාපානෙත් එක්ක ඇසුරු කරන කාලේ වැඩි වෙනවා. ඒත් ඒහා සාපේක්ෂව ආනාපානෙ පිළිබඳව මෙතෙක් නොදැක්ක තොරතුරු ඒවට කියනවා ස්වභාවික ලක්ෂණ. එහෙම නැත්නම් ගති කියලා. අනේ ගති ටික භාව ලක්ෂණ ටික ස්වභාව ලක්ෂණ ටික අහුලා ගැනීම ඉල්ලමක් කාරලා මැනික් තෝරගන්නවා. ඉල්ලම කොට ගත්තට ඒක හොදලා මැනික් එක ගන්න බැරි නම් ඒ මනුස්සයාට මැනික් කාරෙක් කියන්න බෑ. ඒ නිසා ආනාපානෙට හිත දානවයි කියලා කියන්නේ ඉල්ලම ගොඩගත්තයි කියන එකයි. ඊට පස්සේ ආනාපානේ තොරතුරු ටික උකහා ගන්න බැරි නම් අහුල ගන්න දන්නේ නැත්නම් ඒ වගේ මේක කමඨාන් වාර්තාවට ඇතුළු කරන්න බැරි නම් අන්ධ මිනිස්සෙකුට ගමනක් යනකොට මැණිකක පය වැදුනා වගේ මිනිස්සයා දන්නේ නැහැ. අහුල ගන්න දන්නේ නැහැ. ඒ නිසා එයාට ඒක මැණිකත් එකයි ගලත් එකයි. ඒ නිසා අපි මේ භාවනාව වැඩමුළුදී කරන්න හදන්නේ මේ මැණිකට ඇසරවලා පෙන්නලා මේ ලක්ෂිකුත් එකක් මේ වැලිකට අතරේ මණිකේ සුවිශේෂීකමක් තියෙනවා. තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ ස්වභාව ලක්ෂණ, ගති, භාව ලක්ෂණ ඒවා මෙතෙක් අපි ජීවිතේ කරපු ලොක්කම පිංකම ඒවා අහුලන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඒ වගේ මේක කමටහන් වාර්තාට ඇතුළු කරන්න පුළුවන්. ඉතින් එනේ බලනකොට ඉස්සල්ලා අපි සාකච්ඡා කරපු ප්‍රශ්නේ මේකේ මේ මේ ප්‍රශ්නේදී ඒ තොරතුරු හෙලිකිරීමේ ඉදිරිපත් වීම ඒක තමයි මම මේ උත්සාහ කරන්නේ ප්‍රශ්නකරු අමතලා හරි බනවලා හරි ඒ තොරතුරු ටික ගන්න. ඒක නිසා මේ විදියට බලන කෙනා දෙවෙනි මේ දැන් කියෝ ප්‍රශ්න ගැන කියනවනම් කියන්න තියෙන්නේ මීටත් වැඩි තව ගොඩාක් ගත යුතු කරුණු තියෙනවා. ඒ කට ඒ කටේ තොරතුරු ටිකක් දැනගන්නාසුලුව දැක ගන්නාසුලුව අරමුණට උත්සන්න වාසන්නව සතිය පවත්තන්න එතකොට අර ඉන්න වෙලාවත් වැඩි වෙනවා අරමුණත් එක්ක ඉන්න වෙලාව නැත්නම් පරියන්කේ ඉන්න වෙලාවත් වැඩි වෙනවා තොරතුරු වැඩි වීම සිද්ධ වෙනවා ඒක කිලින්ම සම්බන්ධයි සතිය දියුණුවත් එක්ක ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව નિરાයාසයෙන් සිදුවන්නා වූ ආශ්වාස හා ප්‍රශ්වාස වාත ධාරා සමග වාත ධාරා 8ක් පමණ එක දිගට සතිය පවත්වා ගත හැකිය පසු ශරීරයේ එකවර තිගැස්වීම සිද්ධ ඉන්දෙන් අහැරීමක් මෙන් සක්මන් භාවනාව වම් පාදයේ හා දකුණු වශයෙන් සිතමින් සක්මන් කළිය. වම් පාදයේ පොළවේ ස්පර්ශ වන විට දකුණ ස්පර්ශ නොවේ එලෙසම දකුණ ස්පර්ශ වන විට වම් වම ස්පර්ශ නොවේ ශාලාවේ ස්පර්ශ පොළවේ ස්පර්ශ වන විට යටිපතුලට සිසිලසද විටක උණුසුමද තද ස්වභාවයද දැනේ වම දකුණ යන නාම නොදනී නම් ස්පර්ශ වෙනස් වෙනසක් නොදැනේ. ස්වාමින් වහන්සේ මේ සඳහා උපදෙස් ලබා දෙනමින් කාර්යක ඉල්ලා සිටිමි. සෑහෙන උත්සාහයක් කරන් තිනවා. ඒකටත් අපි සතුටින් ඕනේ කොලේ ඉස්තර යපි සාකච්ඡා කරපු විතර මේ සක්මන් කරනකොට ඒ දැකෙන වම තිනුට වමට දැනෙන තොරතුරු දකුණ තියෙන දකුණට තොරතුරු තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට අපහසුතාවකටපත් වෙනවා බොහෝ විට දකුණයි වමේ ලොකු වෙනසක් ආන වක්සක්ුණේ ලැබෙන්නේ නැහැ. නමුත් හිත කොහොමදෝ දන්නවා මේ වම මේ දකුණ කියලා. නමුත් කොලයකට ලියා ගන්න බැරි වෙනවා. නමුත් මේ යෝගාවචරයට තියෙන්නේ මෙහෙම වම දැකීමෙන් මෙහෙම දකුණ දැකීමෙන් පියවර කීයක් අඛණ්ඩව සතිය පවත් ගන්න පුළුවන්. ඒකට සාපේක්ෂව මුල් කොටසේ ලියලා තිනවා ආනාපාන ගත්තොත් නම් 8ක් 9ක් ගන්නකොට අර ඇති ගැසීමක් වගේ වෙනවා. අවදි වීමක් වගේ වෙනවයි කිය. ඉතින් එහෙම වෙනවා නම් Taman දන්නවනේ මේ මේක තමයි ඇත්තට වෙන්නේ කියලා අපි දැන් මේ කතා කරන පරියන්කය ගැන පරියන්කේ ඉඳ ගන්න ඉඳගෙන හොඳට පටල අදිෂ්ඨාන කරන්න මට දැන් ආනාපාන 8ක් බලන්න පුළුවන් මට 9ක් බලන්න ලැබීවා කියලා අහත අට පහ වෙනකොට හොඳ අවදිකින් බලනවා තව එක හුස්මක් බලන්න බැරිද කියලා. ඒ එක හුස්ම දකින්නකොටම තිබ්බ අදිෂ්ඨානයේ සාර්ථක වීම නිසා චිත්ත ශක්තිය වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට අර වෙන කලබල කලබගෑනි වෙන්නේ නැහැ. අවදිය වැඩි වෙනවා. ඒක ඒක හුරු වුණාට පස්සේ කියනවා මට 10ක් බලන්න ලැබේවා. 12ක් බලන්න ලැබේවා කියලා මේ පුංචි කඩයිමක් පුංචි අභියෝගයක් ඉස්සරහින් යන භාවනා කරන්න ගත්තොත් තමයි තේරෙනවා ඒක පුංචි තමයි නමුත් දිග ගමනක වැදගත් පියවරක්. ඒ වගේ බලන වම දකුණ බලනකොටත් මේ විදිහට වමේ දකුණේ දැන තොරතුරු දැක ගනිමින් පීවර කීයක් යන්න පුළුවන්ද? තව එක පීවරක් වැඩිපුර යන්න නම් අර වගේ ලෑස්තිලා යන්නේකයි තියෙන්නේ. මට 8ක් පුළුවන් නම් 9 කරන්න, 9 පුළුවන් නම් 10 කරන්න. අන්න වගේ පටන් ගන්න කාලේ එක එක එක එක ටිකක් අපි පුංචි කාලේ චක්‍රේ පාඩම් කරේ. අන්නේ ක්‍රමේ තියෙන්නේ මෙතන. ආන්නේ විදිහට යනවනම් ওই විශාල ගැඹුරු දේවල් බොහොම ලේසියට අල්ලන්න පුළුවන්. වැදගත් ප්‍රදේ තමයි මේක. මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා දැනගන්න එක මේ වම මේ දකුණ කියලා දැනගන්න එක අන්නේම දැක දැක දැන දැන ආශ්‍රව ප්‍රසවාස කීයක් බලන්න පුළුවන්ද දැක දැක දැන දැන සක්මන කොච්චර කරන්න පුළුවන්ද කියන මේ සරල පාඩම ඉගෙන ගත්තා නම් ඉදිරියට තියෙන මේ සංකීර්ණ වැඩ සියල්ලම ඉබේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. පෙරොන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අංශ දෙකක් යටතේ පාරයන්ක සහ සක්මන යටතේ ප්‍රශ්න දෙකක් පාරයන්ක භාවනාවේදී මම හොඳින් සමාන් මම මෙහි හිඳිමි සිතා සිටිවිල වලින් තොරව සිටියෙමි. එවිට හුස්මට සිත ගියේය. මුලින්ම හුස්මෙහි දිග බව හොඳින් අත්දැකෙමි. ටික වේලාවකින් එය කෙටි වී දැනෙන්නට විය. ඉතා හොඳින් ඒ දෙස බලා සිටන විට සියුම් වී ටිකින් ටික නොදැනී ගියේය. එසේ තවත් සිතන විට සිතට මනස සැනසිලිදායක බවක් සතුටක් ප්‍රීතියක් දැනිනි. ඒද අත්විඳීමෙන් සිටන විට එම තත්වයේද නොදැනී ස්ථාවර බවක් දැනේ. සිතීලි විටින් විට පැමිණියත් එය නොසලකා සිටීමේ ඒද නැති වී යයි. නින්දක නොවන බව දනිමි. කිසිදු අරමුණක් සිතර නොගැනීම නිසා හිස් බවක්ද නින්දක්දයි නොහැඟේ. මුලදී මේ தත්ත්වය මිනිත්තු කිහිපකින් ළඟා කරගත යුතුය. දැන් ඉතා ඉක්මනින් මේ தත්ත්වය ළඟා වෙමි. මින් ඉදිරියට මා කළ යුතු දේද මේ කිසියම් අඩුපාඩුවක් දෝෂයක් ඇත්තේදයි කියා අනුකම්පාවෙන් පහදා දුන මැනවි. සක්මන් භාවනාවේදී වම දකුණ බලමින් සත සිත එකතෙන් කර ගතිමි. සක්මනද පරයන්ක භාවනාවට මනා පිටුවහලා කුනි. සක්මනේදී පියවර 20ක් 25ක් නොකඩවා නිරීක්ෂණය කළ හැකිය. ඔසවමි, යවමි, තබමි ලෙස පියවරයන් වැඩි කළ විට බාහිර අරමුණු ඒමේ වේගය අඩුය. නමුත් වම දකුණ පහසු ලෙස සිදු කළ හැකිය. සිත විසිරී ගිය සැනකින්ම වහා ඒ බව දැනේ. නැවත තරමුණට සිහිය පිහිටුවමි. ශබ්ද රූප වලට වඩා සිතවිලි වරාණත්‍රේ ධම්ම රූප බාධාකාරී වේ. නමුත් දැනගත් වහාම මූල කර්මස්ථානයේ සිහිටි සිහ පීඩෝමි. ක්‍රමෙන් ඒ බාධාකාරී බව නැතිවන බව දැනි. අද දවසේ පාදයේ වේදනාවක් වරාණත්‍රේ කෙන්ඩා ප්‍රදේශයේ නිසා සක්මනට තරමක බාධාවක් දැනුනි. නමුත් ඒ නිසා සක්මන නතර නොකෙලෙමි. මෙහි සකස් වේ යුත්තක් වේ නම් ඒ අනුකම්පාවෙන් පහදා දුන මැනව. ඉදිරි පියවර කෙසේ විය යුතුදයි පෙන්වා දුන මැනව. নমස්කාර වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා. සාදු සාදු. එතකොට මේ විදිහට ආනපානේ වෙනස් වෙන හැටි මේ දීර්ඝව තින්නා, කෙටි වුණා, නොදෙනී ගියා වගේ කියන ඒවල ඉස්සල්ලාම තාට උනාට වැඩිය මේ අනුව Tamanට ස්ථාවර භාවයකට හිත යනවා කියලා දැනගෙන අනිත් දවසේ ඒක අවදි මනසකින් ලෑස්ති මනසකින් සූදානම් මනසකින් ගියොත් අර අන්තිමට ලියු වගේ බොහෝම ශීක්‍රයෙන් ඉක්මනට මේක එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය රිට්‍රීට් එකේ නැත්නම් මේ වැඩමුළුවේ තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට ඉතින් කාටත් වගේ පොදුවේ සිද්ධ වෙන දෙයක් නිතර භාවනා කරන නිසා භාවනා පරියන්කට හිත හුරු වෙලා ගිය ගම වගේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒකයි අපි එක තැනක එක දිගට භාවනා කරන්න ලැබෙන ලාභේ. ඒක වාසියට අරගෙන හැකි ඉක්මනට හිත එහෙමම අරමුණ ඇතුව හෝ නැතුව සතිමත් වෙලා කිසියම් මෙහෙවීමකින් තොරව ප්‍රතික්‍රියාවකින් තොරව ස්වභාවයෙන්ම වෙන්න ඉඩරලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන එක තමයි කරන්නේ. ඒ වෙලාවේදී අපේ කයින් ක්‍රියාවක් වෙන්නේ නැහැ. වචනයෙන් මෙනෙහි කිරීමක් වෙන්නේ නැහැ. හිතෙමුත් චේතනා නැහැ, අදිෂ්ඨාන නැහැ. සංස්කරණය කිරීමක් නැහැ. ඒ නිසා ඒ ඉන්න ටිකේ කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. සමහර විට පරණ කර්ම වල ගෙවී යන වෙලාවල් නිසා යම් යම් දේවල් දැනෙන්න පුළුවන්. ඒ නිසා අපිට සතුට වෙන්න පුළුවන් මේ සංසාරේ මෙච්චර වෙලාවක් අවදියෙන් මම හිටියා කර්ම රැස් නොකර. අනිකුත් කිසිම වෙලාවක අපිට එහෙම සාධිකයක් දෙන්න බෑ. ඕනම වෙලාවක කර්ම රැස් වෙනවා. හැම කර්මයක්ම මේ ගෙවන්න තියෙන දෙයක්. මේක විතරක් අලුතෙන් ණය ගැනීමක් නෑ. Taman එතන එතන මේ ව්‍යාපාරය කරගෙන යන කෙනෙක් වගේ මේ පිරිසිදුකමක් තියෙනවා. නමුත් අර පරණ කරන කර්ම නිසා යම් යම් තමහර විට කපස්ථා ඉන්න පුළුවන්. අන්න වගේ සක්නීතිත් බලන්න පුළුවන් තරම් අනායාසයෙන්ම සක්මන වෙන්න ඇරලා මුලින් ඔය කියන තියෙන දැනුමත් ටික කරන්න දැනුමිති කන් ටික කරන්න දන්න කියන වලින් අතෙන් ගෙනියන ගෙලිවලි අනායාසයෙන් සක්මන වෙන්න ඇරලා තමන් සක්මනෙන් පිට ඉඳගෙන තමන්ම සක්මන් කරන දිහා බලා ඉන්නවා වගේ එහෙනම් තමන් වීඩියෝ කැමරාවක් ඉස්සරහ සක්මන් කරලා නැවත ඒ වීඩියෝ ක්ලිප් එක දිහා බලා ඉන්නවා වගේ මේ සක්මන අනායාසයෙන් වෙන්න ඇරලා ඒක දිහා බලා ඉන්න පුළුවන් වෙහසක් ගන්න නැතුව එතකොට දැනගන්න පුළුවන් කටයුත්ත කෙරුණාට ඒකට ගැම්මට යනවා මම පිටේ ඉඳලා බලන. ඉතින් ඒක තමයි අපි භාවනා තල තුනා වෙනවයි කියලා මෝරණවයි කියලා සිද්ධ වෙන්නේ අනායාසයෙන් වගේ කටයුතු සිටී අපි වෙnderලා ඒක දිහා බලාන ඉන්නවා කිසියම් ප්‍රතික්‍රියාවක් නැතුව කිසියම් තේරීමක් බේරීමක් නැතුව අන්නේ වෙලාවේදී දැනගන්න පුළුවන් ඉතී චේතනා නැහැ අදිෂ්ඨාන නැහැ කර්ම රසෙන්නේ නැහැ සංස්කරණය වීම නෑ. ඒක තමයි ජීවිතේ හොඳම වෙලාව. ඒක නිසා මේ මං කියපු වචන ඔක්කොගෙම තනි වචනෙන් කියනවනම් මේ කරපු දේ බහුලීගතකරනද නැවත නැවත අත්දකින්න විදිහට ඒකට අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. ගතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සූත්‍ර දේශාවෙන් පසුව විනාඩි 15ක් පමණ ඇතුළත සක්මන කර පරයන්කට ගියමි. ඔබ වහන්සේ පැවසු ආකාරයට කය සැහැල්ලු කර සමබරව වාඩි වී ඒ දෙසම බලා සිටීමි. වරන් ඇතුලේ මිනිත්තු 15ක් 20ක් පමණ. එවිට નિરાයාසයෙන් වැටෙන හුස්ම තියෙන බව තේරුණි. හුස්ම වැටෙන තැන නිසියාකාරව නොහැට උනත් ආශ්වාසයේ සීතල දිගු බවත් ප්‍රශ්වාසයේ ආශ්වාසයට වඩා කෙටි බවක් දැනුනි. මෙසේ මිනිත්තු 10ක් පමණ සිටන විට එසේ පීඩන ගතියක් බර ගතියක් දැනුනි. එවිට නැවතත් අරමුණේ එනම් හුස්ම රැල්ල දෙසට සිත යොමු කළෙමි. ඒ දිහා සල්ප වේලාවක් මෙසේ බලා සිටන විට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තුනි වී නැති වී ගියාසේ දැනිනි. එවිට අතපය ශීතල වූ බවක්, පණ නැති බවක් තේරුණි. වරණත්‍රි තින වෙනදා මෙන් අතපයවල වේදනාවක් හෝ අපහසුතාවයක් නොතිබුණි. මෙසේ මිනිත්තු 5ක් පමණ ගතවන විට මොකක්දෝ නීරස බවක් අලස බවක් දැනුනි. ඒ නිසාද ඇස් දෙක ඇරීමි. එවිට ආශ්වාසය සහ ප්‍රශ්වාසය ඊට පහසුවෙන් පෙනහළ දක්වා යන බවත් සහ මහත් ප්‍රබෝධයක් ප්‍රබෝධ ගතියක් දැනුනි. නව පණක් ලැබුණාසේ හැඟුනි. ගත්තර ස්වාමින් වහන්සේ මේ පහදා දෙන මෙන් ඉතා ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. නිර්වන් සරණයි. ඇත්තට මම බලාපොරොත්තුනේ මේකේ අනිත් පැත්ත. ඒ මොකද 6යි 20යි බණ ඉවර කරනකොට ඊට පස්සේ 6යි 30ට නැවත පරියන්කයකට එන්න ඕනේ කියලා කාලසටහන තිබුණා. ඉතින් සමන් ගිහිල්ලත් රජි මහත්තයාට පයින්ඩක් කිව්වා. එහෙම කරන්න එපා. ඒ ඇත්තටම හයට නැත කරන්න තියෙන බණ මගේ දේශනා ස්වරූපේ නිසා විනාඩි 20ක් විතර වැඩ ගන්නවා. ඊට පස්සේ කෙලින්ම ආයෙ පරියන්කයකට යන්න බෑ. මොකද පැයක් එකමාරක් වාඩි වෙලා හිටියේ විනාඩි 10ක 15ක පොඩි පරතරයකින් නැවත පරියන්කයකට යන්න හොඳ නැහැ කියන එක තමයි මම මේ එනකමුත් කිය කිය ආවේ. නමුත් අර සමහර විටක මේ කියපු එක සිද්ධ වෙනවා. අහපු බණවලදී හිත උනන්දු වෙලා තියෙනවා නම් අහපු බණවල හිත අවදි වෙලා තියෙනවා නම් ඒ දේ කරබැලීමේ ආසාව පහළ වුණොත් සක්මන නොකර හරි කමන්නේ ඒ තියෙන උනන්දු නිසා ඒකට කියන්නේ කුසල ඡන්දේ කියලා කරබැලීමේ ආසාව. එතකොට මේක අරගෙන යන ගතියක් තියෙනවා. දැන් මේ ලිපිය සඳහන් වෙලා තියෙන්නේ සම්ප්‍රදාන කූලව සක්මන කරලා නැහැ විනාඩි 10ක 15ක සක්මනක්. නමුත් මේ ඇතිවෙච්ච කුසල ඡන්දේ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වටත් හිත ගියා. ඉරියව්වෙන් ආනමට ආනපනටත් හිර ගියා. ආනපනෙන් තැම්පත් වෙන ගතියකටත් ආවා. එතකොට මේ හිත ප්‍රනීත වෙලා හොඳ සෝබන චෛතසිකට එකතු වෙලා පැම්ම පිම්ම පැනලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතුවේ ඇත්තට මේක අතරමැදට සක්මනක් නොදීම අසාධාරණයක් කියලා. විශේෂම අසාධාරණේ වුණේ මගේ අතින් මොකද පැයක් කියන තියෙන බණ පැයකොත් විනාඩි 20ක් විතර දිගට යෑම. නමුත් මේව තුළ සමහර විටක හොඳ දේවලු සිද්ධ වෙනවා. ඒක නිසා අපිට කොහෙන් හරි ඕන කරලා තියෙන මේ හිතට ඕන කරන මේ ඉදිරියට යන වීර්ය ශක්තිය, සද්ධාව දියුණු වෙනවා නම් ඒ දියුණු වෙච්ච හිතෙන් වාඩි වෙනකොටම ජයග්‍රහණය කෙනෙක් එච්චර අමාරු නෑ. අරාජිත හේතකින් සැකකරන හිතකින් දෙගිඩි දාරු හිතකින් වාඩි වෙලා කොච්චර ಜಾති දඟලුවත් ගුණ ගුණයක් ගන්නවත් බෑ. ඒක නිසා මේක හැමදාම අපේක්ෂා කරන්න එපා. වරින් වර අර ධර්ම දේශනාව අහලා ඇති වෙච්ච උද්‍යෝග නිසා මේක වෙලා තියෙනවා. කෙසේ නමුත් ඒක ලොකු දොරක විවෘත කිරීමක් කරලා පෙන්නන මේක කළ හැකි. මේ ආනාපානේ මෙහෙම හොඳට විවේක වෙනකොට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ආනාපානේ පෙර ගමන් කරු වෙනවා. පෙර ගමන් කරු වෙලා හිතේ ප්‍රණීත භාවය ඇති කරලා දෙනවා කියන එක අත්දැක්කට පස්සේ යාට ඊගාව දවසේ නැවතත් ඒ தත්ත්වයට යන්න තියෙන ඉඩ පහසුකම් වැඩි. දන්න කතිය නිසා. නමුත් ඒක වාසි ගොඩක් වාසියට ගන්න නැතුව ආයසරයක් මූලිකවම ගිහිලා ඉඳගන්න ඉරියව්වට හිත දාලා ස්වභාවයෙන් එන ආනපානේ බලලා ආනපනෙත් එක යාළු වෙලා ඒකේ වග විස්තර බලාගෙන යන ගමන පුරුදු කරන්න. පුරුදු කරපුවාම මේ වගේ දෙයක් වෙච්ච කෙනාට නැවත නැවත ඒක ලබා ගැනීම පහසු වෙයි. ඒ පහසුව නැත්නම් ඒ පහසුවට උදව් කිරීම, අනුග්‍රහ කිරීම තමයි මා විශ්ින් කල යුත්තේ කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ කාමච්ඡන්දයක් හිතේ ඇති වූ විට ඒ බව විගස අවබෝධ වී එය නැති කර ගැනීමට පහසුය. එහෙත් තරහක් වේදනාවක් ඇති වූ විට ඒ බව දැනගත්තත් නැති කර ගැනීමට බොහෝ වේලාවක් ගත වේ. සමහර විට දවසක් පවා ගත වේ. අන්නාකර මේ ගැන අවවාදයක් දෙන මෙන් යටහත් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ත්වන් සරණයි. මෙහෙම තමයි අපි එක එක නායකින් අපේ මත ප්‍රකාශ කරනව ਸਰවචනාංශය සඳහන් කරන්නේ කාමච්ඡන්දය අපසාවජ්‍ය දන්දා බින්ද දන්දා අමාරුවෙන් දුරු කළ යුත්තක් කියලා. ඒ කියන්නේ පොඩි පොඩි වැරද්දක් කරන්නේ කාමච්ඡන්දේ නමුත් අතාරින්නම. නමුත් ද්වේෂය ලොකු වැරද්දක් ඉක්මනට අතාරින්න පුළුවන් කියලා. ඒ මොකද ද්වේෂය නිතරම ආශ්‍රය කරන ප්‍රඥාව. හොඳ ප්‍රඥාවන්තය හැම කෙනෙකුම ද්වේෂ චරිතය. ද්වේෂය තියෙන කෙනා ප්‍රඥාට හරවනවා කියන එක බොහොම ලේසියි. ඒ කියන්නේ අපි ගොඩක් ප්‍රඥාවන්තයන් එහෙම නැතර හොස්සලකින් මැස යන්න බෑ. කලාතුරකින් තමයි ප්‍රඥාවත් එක්ක කරුණා මෛත්‍රී දෙක යන්නේ. ඒ නිසා ද්වේෂ චරිතයත් විතක්කචෛසිකයත් ප්‍රඥාචෛසිකයි එකම පවුලේ. ඉතින් ඒ නිසා ඒක ද්වේෂය කියලා දන්නවනේ ඒක අයින් කරන්න යට කටේ කටේ තියෙන කෙල ටිකක් බිම ගන්නවා වගේ ලේසි. ඉතින් ඒක තමයි සරුවචනාංශගේ අර්ථකථනයේ තණ්හාව ප්‍රධානම දේ තමයි සංසාරේ බඳින. නමුත් ඒක එච්චර ලොකු වැරද්දක් නෙමෙයි. මොකද අයින් කරගන්න බෑ. ඕල්ල ගුලියක් වගේ අයින් කරන්න නැතුවට අතේ ගෑවි ගෑවි එනවා. ඉතින් අපි මේක බලමු. මේ ගැන උපදෙස් දෙන්න හදිසි වෙන්නේ නැතුව ධර්ම දේශනාවත් එක්ක භාවනාවත් කරගෙන යන ගමන් මේ ਸਰවචනාංශේ මොකද්ද මේ කරාපට දෙන ධෛර්යය මොකද්ද මේ කරාපට දෙන ආදර්ශය කියලා ද්වේෂේ මහා වැරද්දක් මරන්න උනත් පුළුවන් අම්මා අප්පා මරණ තරමට යනවා හැබැයි අයින් කරන්න ඕන නම් අයින් කරනවා කියන එකත් එක පාට කරත හැකි ඒකට ශිල්පේ තියෙනවා ශිල්පෙට යන්න ඕනේ ඒ ද්වේෂයේ තියෙන අයින් කිරීමේ හැකියාව ගන්නෙත් රාගයත් එක්ක භාවනා කරලා රාගේ ජය ගැනීමෙන් තමයි. රාගේ ජයගත්ත කෙනාට තමයි ඒ द्वේෂය මහා බරපතල ඡන්දියකුණාට බොහොම ඉක්මනට අයින් කර ගන්න පුළුවන්. ඒකට ඒකට අපි ආයුධ සන්නද්ධ වෙන්නේ කාමච්ඡන්දත් එක්ක වැඩ කරලා ඉතී ඒකාග්‍රතාවය ගත්තට පස්සේ තමයි ද්වේෂය ওই විදිහට කීකර් කර ගන්න පුළුවන්. ඒක නිසා අපි ධර්ම දේශනාවත් එක්ක ඉදිරියට යනකොට මේ ගැන සාකච්ඡා කරන්න බලමු අපි මේ පමණකින් මේ ප්‍රශ්නයෙන් සතුටු වෙලා ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමීන් වහන්සේ ආශ්වාසයේදී ඉහළටගත් හුස්ම රැල්ල රළුවට දැනේ. ඒ දැනෙන මොහොතේදීම සිහ පීඩයි. පසු හුස්ම නොදැනියයි. එවිට ඇඟ සෙලවෙන ගතියක් සහ මස් පිඩු රිදෙන ස්වභාවයක් ගනී. සමහර අවස්ථාවල ආශ්වාසයේ දැනුණු මොහොතේදීම මේ කැක්කුම් සියල්ලම දැනේ. ඒ ආශ්වාසයේ රැඳී සිටීමට පුළුවන්. මෙතකින් එහාට කළ යුතු දේ පහදා දෙනමින් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නිර්වාන් සන්නයි. ඒත් මේ කියන වාක්‍ය වලින් පේන්නේ හිත දැන් ඇතුළට ඇවිල්ලා එක්ක ආනපානේ එහෙම නැත්නම් කයේ තියෙන දරතගතවල තියෙනවා. ගතිවල තියෙනවා. ඒ නිසා දැන් හිත ඇතුළට පැමිණිය ගත්තා. නැත්නම් ගෙටකෙවද්ද ගත්තා කියන සතුට තියෙනවා. මේකදී හොඳට බලාගෙන ඉන්නකොට පේනවා මේ ආස්වාස් ප්‍රසවාසය මල් මාලික නූල වගේ තිබුණට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙද්දි වේදනාව එනවා, ශබ්ද එනවා, හිතවිලි එනවා. ඔක්කොම හරහා මේ සතිය ගෙනියන්න ඕනේ. මල් මාලේ එනේන මල නූලට අමුණගෙන ගිහිල්ලා අන්තිමට මල් මාලේ හැදුවට පස්සේ නූල පේන්නේ නැහැ. මල් ටික විතරයි පේන්නේ. ඒ වගේ තමයි නමුත් ඔක්කොම ගොනු වෙලා තියෙන්නේ යටින් හැංගිලා තියෙන නූලේ. ඒ වගේ තමයි සතිය ආනපන සතිය තමයි නූල වගේ තියෙන්නේ. ඒකට අනිකුත් කොයි එක ආවත් ආනපනේ කඩා ගන්න එපා. කැඩුනොත් මල් මාලි නූල කඩලා ගියා වගේ විසිරෙනවා. ඒක නිසා දිගට බලන්න ශබ්ද තියෙන තැන කොහොමද ආනාපාන. වේදනා තියෙන තැන ආනාපාන. එහෙම නැතිව බාධාවල් විදිහට ගණන් ගන්න නැතුව ඒ ඔක්කොම හරහා ඒ අස්සෙන් ආනාපාන දිගට ගෙන යාමේ දක්ෂකම ගන්න නම් නොකේ එකක් දෙකක් නෙමෙයි දහස් ගණන් ඒ කරදර පැමිණෙද්දිත් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව දිගට පාත්තාගෙන යෑම තමයි කරන්නේ. ඒකට මුලින්ම අවශ්‍ය කරන දේ තමයි ආනාපානයත් එක්ක තියෙන ඇසුර. ඒකත් එක්ක තියෙන හාද ගතිය. ඒකත් එක්ක සුහද ගතිය තියෙනවා නම් අනිකුත් ඒවා තියෙද්දි මේ ආනාපානෙට අනදර නොකර දිගට ගෙන යන අභ්‍යාසයක් තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇඟ ඇතුළේම හිත තියෙන්නේ. තමු බලනවා මේ කොච්චර හිරියර කරන අරියාදු කරන දේ තිබුණත් ආනාපානෙත් එක්ක ඇසුර තනවා වඩා ගන්න. එතකොට ඔය මේ විශ්වාසය එන්න එන්න වැඩෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිර්වාණ සන්නයි සක්මන් භාවනාවේදී හොඳින් ස්පර්ශය දැනේ. ඉඳගෙන කරන භාවනාවේදී ආශ්වාසය නොදැනේ. ප්‍රශ්වාසය පමණක් දැනේ. ඊයේ සවස සිට විනාඩි 5ක්වත් එක ඉරියව්වකින් ඉන්න නොහැකිය. අත්පා රිදුම් කැක්කුම් දැනේ. ඒට උපදෙස් ලබා දෙන මෙන් වහන්සේගෙන් තා ගෞරවණීය ඉල්ලා සිටිමි. ඉඳගෙන ඉන්න ප්‍රදේශයේදී ආශ්වාසය දැනෙන්නේ ප්‍රශ්වාසය දැනෙනවා නම් පරීක්ෂා කරලා බලන්න හැම ප්‍රශ්වාසයෙම දැනෙනවා කියලා. එනේන ප්‍රශ්වාසය දැනෙනවා හොඳටම ඇති. ඒක පිළිබඳව හිත තැම්පත් වෙනකොට ආශ්වාසය දැනෙන්නත් ඉඩ තියෙනවා. දැනුන නැති වුණත් හැම ප්‍රශ්වාසයෙම දැනෙනවා නම් ඉදිරියට යනවා. මේ විදිහට සක්මන් කරනකොට පයේ ස්පර්ශ විඳීම් දැනෙනවා. ඉඳගෙන ඉන්නකොට කයව දැනෙනවා නම් තියෙන වේදනාවල උද්දීපනයක් පේන්න පටන් ගන්නවා. වේදනා බහුල වෙන වගක් පේන්න තියෙනවා. වේදනා කරදරකාරී ගතියක් වගේ පේන්න තියෙනවා. මොකද හිත තියෙන්නේ ඇතුලේනේ. හිත පිට ගියොත් තමයි වේදනාවලින් වේදනාවක් නැතුව ඒ හිත නන්නතර වෙන්නේ. ඇතුලට ආපුවම මේක හැටි. ඒ නිසා හොඳට දැනගෙන යන්න මේ වේදනාව ආපු එකෙන් පේන්නේ සතිය වැඩි බවට ලකුණක්. උදාහරණයක් වශයෙන් බලන්න වේදනාවක් ආවට පස්සේ සතියට කිව්වත් එළියට ඵලයන් කියලා යන්නේ නැහැ. මේ වේදනාවල තියෙන ස්වરૂපය ආනපනත් එක්ක නම් සතිය පිට යනවා. වේදනාව කාට පස්සේ විශේෂම දුක් වේදනාවක් මොන જાති කෙරුවක්වත් ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඉතින් එතකොට ඒක සතිය වැඩිවීමේ ලකුණක්. නමුත් Tamanට පේන්නේ කරදර වැඩි වුණා, වේදනාව වැඩි වුණා, දුක් වැඩි වුණා කියලා. ඒ නිසා මේ අසුවිරුව කෙනාට ලැහැස්විලා කියන කෙනාට මේක ජයග්‍රහණයක් වෙනවා. දන්නේ නැති කෙනාට මේ ශරීර ආශාව වැඩි කෙනාට කනගාටුවක් වෙනවා. බැලු බැලමට අපේන්නේ මේක හොඳ දෙයක් කියලා නිසා අන්න එකට හිත ලෑස්ති කරගෙන ඉදිරියට යන්න. එතකොට මේක ජයග්‍රහණයක් වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉඳගෙන කරන ආනාපාන සති භාවනාවේදී මාහට ඉතා සුළු කාලයක් වරන් ඇතු විනාඩි 1ක් පමණ සිත තැන්පත් වේ. ඒ වෙලාවට මට හිස පුරාම කෝමින් දුවනවා වගේ දෙක දෙකනින් වාතය පිට වෙනවා වැනි කන් තදවීමකුත් දැනෙනවා. නමුත් එවිටම නොයෙකුත් විකාර අදහස් සිතට එනවා. ඔබ වහන්සේගෙන් උපදේශක් මා ඉතා ගෞරවයෙන් පතමි. කමක් නැහැ පිට අපිට විශේෂයෙන් මතුවෙන විකාර අදහස් වෙන්න පුළුවන්. නමුත් ඕකවත් දන්නේ භාවනා කරමින් දනේ. gedirin දදී වගේ දහ ගුණයක් එන්නේ නැති දන්නේ. මොකද මේවා බලලා නැහැ. ඒ නිසා දැන් තොරතුරු වෙන්න පටන් ගත්තා. ඒ විකාර අදහස් තමයි මමයා කියන්නේ. ඉතින් මෙව තමයි අපෙන් වැඩ වෙන්නේ. අපි දන්නෙත් නෑ මේවා තියෙනවයි කියලා. දැන් පොඩ පොඩ ඔලෝසන්න පටන් ගන්නවා. ඒ නිසා හිතාගන්න ඒ ආස්වාද ප්‍රසවාස කර කර ඉන්නකොට මගේ හිත නිතරම යන්නේ ඉතිබිලි වලට නම් මමයා විතක්ක චරිතයක්. මගේ හිත නිතරම යන්නේ වේදනාව වලට නම් තරහම නම් ද්වේෂ චරිතයක්. මේ විදිහට මම මේ මම දන්නේ නැති මම කියන්නේ කවුද කියලා තේරෙන්නේ ආනාපානය හරහා නෙවෙයි. ආනාපානට එන බාධාව හරහා. ඒ නිසා ඒ බාධාව අයින් කරුවොත් මම අඳුනා ගැනීමේ ශක්තිය මට නැති වෙනවා. මේකට නැවත නැවත එන්න දෙන්න. නැවත නැවත එන්න දෙනකොට තේරෙනවා මේ අපි සංසාරයෙන් සංසාරයට ගෙනියන පොදිය තමයි ඔය. ලියෙන්න හදාගන්න. ඒකේ හොඳ රත්තරන් මුතුමැණික් මොකුත් නැහැ තියෙන කක්කා. තියෙන කෙලස්. නමුත් එළියට ආවොත් ඇතුළ පිරිසුදු වෙනවා. ඒ නිසා එන දේ ඔක්කොටම එන්න අරින්න බලන්නවා. ඉතිවිලිද අතීතද අනාගතද රාගෙද ද්වේෂයේද, කම්මැලිකමද, ඕනට වැඩි බලාපොරොත්තු අධිකකමද, ඒ එන නිතර නිතර එන හිතවිලි වලට දොර ඇරලා තිබ්බොත් නොබෝ කලකින් ඒ හිතවිලි වර්ගීකරණය කරන්න පුළුවන්. ඒක භාවනාවෙන් හම්බෙච්ච ලොකු ලාභයක් විදිහට සලකලා කොලයක් අරගෙන හැම පරියන්කයක් හමාරෙම විශේෂ ලියන්න ආනපන බඩ මෙච්චර වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ මට පේන විදිහට බාධා කරන විදිහට එන්නේ මෙන්න මේ හිතවිල්ල නැත්නම් සද්දයක් නැත්නම් වේදනාවක් ඒක නිසා මට ආවේ හිතවිල්ලක් නම් තරහක් දාසාවක්ද සද්දට ආවේ තරහක් දාසාවක්ද ආදි වශයෙන් තොරතුරු ලියන්න ඕක මොනම කොයක්වත් ওই කේන්දරේ හොයන්න බෑ තමන්ම භවනා කරලා අල්ලා ගන්න ඕනේ අපේ තියෙන නරකේ තමයි අපි මේ අස්පනා අපිට ලැබෙන තොරතුරු වලට පහත් කරලා සලකන්නේ එනිසා මේ තොරතුරු ටික තමයි භවනා ලැබෙන හොඳම තොරතුරු කියලා කොලයක් කරගෙන ලියා ගන්න. කිසිම පාඩුවක් නැහැ කිසිම නාස්තියක් වෙන්නේ එදාට තේරුම් ගත හැකි අපි මේ කන්නේ බොන්නේ ඉන්නේ යන්නේ ඉන්නේ නිදාගන්නේ කවුරුත් එක්කද මෙයා තමයි මට න්‍යාය පත්‍රය හදන්නේ මෙන්න මිනිහා ඔලූසන වෙලාව කියලා පුළුවන් තරම් එන්න දෙන්න කිසිම පාඩුවක් වෙන්නේ නැහැ ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී මාහට විදුලි පංකාවක් යට සිටියත් අනෙකුත් අවස්ථාවලදීට වඩා අධික දහදිය දැමීමක් පවතිනවා. ඒ කතරම් කරදරකාරීද කියවහොත් සමහර විට භාවනාවද එපා වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙසේ වන්නේ ඇයි දැකියාව කරුණාවෙන් පහදා දෙන්න. නෑ මේක වෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මැරෙන්නේ නෑ මේවා වුණාට. එච්චරයි කියන්නේ තියෙන්නේ. මොනවත් මැරෙන්නේ නෑ මැරෙනවා. මම දැන් අවුරුදු 30ක් විතර කරලා තියෙනවා මම කවුරක්වත් දැකලා නෑ. ඒ වගේ මේ දාඩිය ටිකක් දැම්මට ඇඟ රත් වුණාට අතපය ගැස්සුණාට මැරෙයි කියලා. මැරුණත් බය වෙන්නත් ඒවා. ඔය අලියක්කට ඉන්දියාප්පයක් කොන දෙයක්ද? ජිතුල් කන අලියට පිටුල් පිට ඉන්දියාප්පයක් කාලා දති හැප්පෙයි. දත්වල තුවාලක බැඳෙයිද නැහැ. අපි වෙන වැඩ කරන්න කියලා කඩප්පුලි වලට ජඩකම් කොට කොච්චර දාඩි දානවද? මේ භාවනා කරන දාඩි පොඩ්ඩක් දාපුවම. ඒ ආපෝ ධාතුව වැඩ කරන වෙලාව. එයා ඒ ඒ ධාතු ගුණේ මතු කරන වෙලාව. ඉතින් ඕක බලන්නේ නැතුව අපි කොහොමද ඉදිරියට යන්නේ? ඒක නිසා මේ ශරීර ආශාව සහ ජීවිත ආශාව කියන දෙක ඒ කුමර කුමරි ශප විඳපු එක්කනට මැස්සෙක් වහන්න බෑ කුරුලෑවක් එන්න බෑ කිස් ගහක් හිටෙන්න බෑ හැම රැලි වැටෙන්න බෑ ඉතින් ඒ රූපලාවන්‍ය ගැන විතරයි කල්පනා කරන්නේ. නමුත් කොයි වෙලාවෙ කිස් ගහ හිටුනද කියලා දන්නෙත් නෑ. කිස් ගහ හිටෙන්නේ කියලා නෙමෙයි. දාඩිය වැටෙන්නේ කියලා නෙමෙයි. දාඩිය කියලා කියන්නේ මේ හඳුන්තවරලා සුවඳ නෙවෙයි හඩු ගඳ. හඩු ගඳ ඒකයි ඔච්චර නාන්නේ. එච්චරයි ඔච්චර රෙන් පවුඩර් ගාන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බලන්න ගෑවේ නැති වෙච්චාම ඔන්න ස්වභාවය. මැරෙන්නේ සිද්ධාර්ථ තාපසතුමාගේ අත අත ගන්නකොට මාස අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා හැමයි කිස්කසුයි සේරම ගැලවිලා ගියා. ඊට ඉස්සෙල්ලා රම්මේසු රම්මේසු මාලිගාවල කුමරු කුමරියන් ඇවිල්ලා හඳුන් තුවරලා ගාලා නාවනකොට කොහොම තියෙන්නේ? දැන් ඉතින් ඒ ටික දැනගෙන බුදුහාමුදුරුවෝ ටික අපිට කියන්නේ මේ උඹලට විතරක් দাঁඩි දාන්න නැති වෙයි. උඹලට විතරක් මේ ඒව මොකක්වත් නැහැ. මුදවට මතක තියාගන්න අපේ ජීවිතේ කළ තියෙන ජඩකම් වලදී කොච්චර দাঁඩි දාලා තියෙනවද? අපි එකක්වත් චෝදනා කරලා තියෙනවද? මේකෙදී චෝදනා කරන්න අයිතියක් නැහැ. দাঁඩි දාන්නේ ආපෝ ධාතු ක්‍රියාත්මක වෙනවා. ඔය එකෙක් එකෙක් සම වගේම ඉන්නවා තේජෝ ධාතුව, වායෝ ධාතුව හැම එකනම සහලවනවා. ඒ කටට නිසින්ින්ද ඇවිල්ලා කියන්න මේ පිටිය නටපන්. ඕන විදිහට නටපන් මම බලන් ඉන්නවා කියන්නේ. ලෑස්තිලා යන්න මොන්නම දෙයක්වත් වෙන්නේ නැහැ. මේ අහම්බයක් වුණ කරගත්තොත් එහෙම නැත්නම් අකරදැබ්බයක් කරගන්නේ අපි නිකන් මේ මේ හුරතල් වෙන්න කියොත්. කිසිම හුරතලයක් නැහැ භාවනාවේ උගාවක් දිනුවකට යන්න හදන්නේ කියලා හිතාගෙන මේකට මුණ දෙන්න එහා පැත්තේ තියෙන විශාල අවබෝධයක් කියලා හිතාගන්න. ගරු ස්වාමීන් වහන්ස මම මෙම යෝගී අවස්ථාවට පැමිණි පළවෙනි අවස්ථාව වෙමි. ස්වාමීන් වහන්ස දේශනා කළ ආකාරයට සක්මන් මළුවේදී වම් පාදයේ තබද්දී වම වශයෙන්ද දකුණු පාය තබද්දී දකුණු වශයෙන්ද සීපත් කොට ඇකි උපරින්ම උපරිමයෙන්ම එම අරමුණෙහිම සිත තබා ගැනීමට උත්සාහ කළෙමි. සමහර අවස්ථාවලදී සිත වෙන අතකට ගියත් ඊට ඉක්මනින් මම සිත මට අවශ්‍ය අරමුණටම ගත්ෙමි. අපහසුතාවයකට පත්වීමට තුන්රන්ගේ සන්නේ මට මෙම අරමුණ ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කළෙමි. සක්මන් භාවනාව කරන අවස්ථාවේදී මගේ යටිතුල හා ඒ අවට හිරිවැටීමක් පරාණතුලේ දතක් ගැලවීමට එන්න ක්‍රීමේදී මුලින් හිරිවැටෙන ආකාරයට දැනිනි. තවද වම් පැත්තේ කන ඇතුළට කෝපය යනවා මෙන් දැනුව අතර එහි විදින බවක් දැනිනේ. කීප වරක්ම මේ විඳ ගැනීමට නොහැකි බැවින් අනිත් කන පිස දැමුවෙමි. සමායන අතින් කනපිස දැමුවෙමි. නැවත නැවතත් මුහුණ පුරාද බෙල්ල ප්‍රදේශයේද සතුන් දුවන බව දැනිනි. මම දැනීමක් දැනීමක් යනුවෙන් සීකලෙමි. ඉන්පසු මම ආනාපාන සතිය වැඩිවීමට වාඩි වුනිමි. ආපසු කනගාව සිත සතුන් දුවන ආකාරයට දැනුනි. සිත කය ඇතුළට ගොස් මම ඒ බව තේරුම් ගැනීමට ශ්වසන පද්ධතිය අවබෝධ වේවා කියා සිටු විට එක වේලාවකින් පසු පෙනහැළු දෙක වැනි දෙයක් දඟලන ගතියක් පෙනිනි. මේ පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් දරු ස්වාමින් වහන්සේට ගෞරව සිතින් ආරාධනා කරමි. දරු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නෑ ආධුනිකෙක් වශයෙන් ওই ප්‍රමාණය හොඳට හොඳයි. මේ විදිහටම අවස්ථා කීපයක් බුද්ධ විදින්න සක්මන් කළා සක්මනේ පස්සේ පරියන්කට යනවා එන සියල්ලම බාර ගන්න කිසියම් දෙයකට ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා වෙන සියල්ල බාර ගන්න ගාර ගන්න තමන්ගේ ඉවසීමේ ශක්තිය වැඩිලා උපේක්ෂාව වැඩිලා ශාල අද්දකීම් පරාසයකට ඉඩ සැලසෙනවා ඒ නිසා මේ ඇතිවෙච්ච ඇති කරගත් මේ ඉඩපාඩුව හරහා දිගට ඉදිරියට යන එක තමයි කරන්න තියෙන විශේෂයෙන් මතක් කරගන්න උපදේශයක් නැහැ. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මිනිස්සු 10ක් 15ක් පමණ ඇතුළත සක්මන් කළ පසුව පරයන්කට ගියමි. එවිටම වාගේ පිම්බීම හැකිලිම උදරයේ මට තේරුණි. පිම්බීම විසෙන බවත් හැකිලිම තද ගතියක් බවත් දැනුනි. මෙසේ ආනාපානයේ දහවතාවක් කළ හැකිය. ඉන්පසු සිත විසිරියයි. නැවත සිත හුස්මට යොමු කළත් ආනාපා ඇඟපත වේදනාව හා අපහසුතාවයන් දැනේ. එවිට මම කළ යුතු දේ කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් කාර්මික ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. ඔතේ ඔක්කොම ඇඟ ඇතුලේ අත්දකින ප්‍රත්‍යක්ෂයේද එනත නිකන් හිතේ විකාරයක්ද කියලා බලන්න ඒ දැනෙන දැනීම් විඳීම් වේදනා ප්‍රත්‍යක්ෂයක් නම් Tamanට හිතා ගන්න පුළුවන් දැන් මේ ඇතුළට ගත්ත හිත පරයන් කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා දිගටම සතිය පැවැත්වීම සඳහා මේක වාංගුවක් කරගත්තොත් එහෙම නැත්නම් අරමුණක් කරගත්තොත් එක්කෝ රූප කර්මස්ථානයක් වශයෙන් ආනපානයි එහෙම නැත්නම් වේදනා දිගේ හිත ඇතුලේ තියෙන බව තහවුරු කරගත්තොත් දුක් වේදනාවක් වුණත් නැත්නම් දුකක් වශයෙන් පෙනුණත් පෙනෙන්න ස්වභාවයේ තිබුණත් ਸਰවචනංශ සඳහන් කරන එක ප්‍රමෝදයක් විදිහට කරගන්නයි කියන්නේ. දැන් හිත කොහොම හරි අමාරුවෙන් ඇතුලට ආවා මේක ප්‍රීතියක් කරගන්න මේක සති සම්පජඤ්ඤයක් කරගන්න මේක සුඛයක් කරගන්න මොකද අපි බලාපොරොත්තු වෙන්නේ හිත වෙලා ඉවරයි. ආන්නේ විදිහට හිත වට්ටන්නේ නැතුව හිත දහිරිය කරගෙන ඒ හැම දෙයක්ම දරාගෙන ඉදිරියට යන්න බලන්න යන්න යන්න මේට වැඩි ලොකු අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය වැඩෙනවා ඊයේ විඳපු දුක හෙට වෙනකොට ගණනක් නැහැ හෙට තව එකට යනවා ආන්න එක තමයි ප්‍රගතිය කියන්නේ නිසා ඒකට දොර ඇරිලා තිනවා ධෛර්යයෙන් ලෑස්ති මනසකින් මේකට මුහුණ දෙන්න කියන එක තමයි කියන්නේ හොඳයි අපි වෙලාව 2:10යි අපි මෙතන විනාඩි 50ක පමණ කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ තුනට රැස් වෙනවා එකතු වෙනවා සාමූහික පරියංග භාවනාවකට. ඉතින් ඒක මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.